දස පුණ්‍ය ක්‍රියා වස්තු දානය සීලය භාවනාව අපචායනය වෙය්‍යාවච්ඡය පත්ති දාණය පත්තානුමෝදනාව ධම්ම ශ්‍රවණය ධම්ම දේශනාව දිට්ඨිජු කම්මය යයි පින් කිරියවත් 10කි දසපින් කිරියවත් සංග්‍රහිත ගාතාවක් මෙසේය. දානං සීලං ච භාවනා වෙය්‍යා වච්ච අපචායනා පත්තානුමෝදනා පත්ති දානං ධම්මස්ස දේශනා සවනා දිට්ඨිජු කම්ම මිච්ඡේචං දසදා ටිතං 1 දානය පූජා වශයෙන් හෝ අනුග්‍රහ වශයෙන් හෝ තමා අයත් වස්තුවක් පරහට පරිත්‍යාග කිරීම දානයයි දෙන වස්තුවය දීමය යන දෙකටම දාන යන වචනය ව්‍යවහාර කරනු ලැබේ දානමය කුසලය වනුයේ දෙන වස්තුව නොව දීමය තවත් ක්‍රමයකින් කියතොත් දීම සිදු කරන්නා වූ චේතනාවය ත්‍යාග යනුද දක්ෂිනා යනුද යාග යනුද එයට විවහාර කරන්නා වූ නාමයෝය දීම සාමාන්‍යයෙන් එකක් වුවද දානයය පූජාවය යන මොවුන්ගේ වශයෙන් දෙවදෑරුම් වේ ගුණෙන් තමා හා සම වූද තමාට හීන වූද තැනැත්තන් හට අනුග්‍රහ වශයෙන් දීම දාන නම් වෙයි. ගුණෙන් තමාට උසස් වූ බුද්ධාදී උත්තමයන් වහන්සේලාට දීම පූජා නම් වෙයි. දාන පූජා දෙකට අයත් නොවන්නා වූ කුලියට දීම අමුදරුවන්ට දීම යනාදිය පුණ්‍ය සංඛ්‍යාවට නොගනු ලැබේ. පූජා ප්‍රභේද වස්තු පූජාය ස්තුති පූජාය ප්‍රතිපත්ති පූජායයි පූජාව ත්‍රිවිධ වෙයි. ආහාර පාන වස්ත්‍ර ගන්ධ දීප දූප පුෂ්පාදීන් පිදීම වස්තු පූජාවයයි. භක්තිමත් චිත්තයෙන් ගෞරව පෙරදරිව බුද්ධ ආදී උත්තමයන් වහන්සේලාට ගී ගැයුම් ආදීන් ස්තුති පිරිනැමීම ස්තුති පූජාවයි. එය සෑම ආගමකම වාගේ ඇත්තා වූ පූජා විදියකි. එය ඊතා පුරාණයේ පටන්ම බෞද්ධයන් විසින් කරගෙන ආවා වූද දනුදු කරන්නා වූද පින්කමක් නමුත් බොහෝ බෞද්ධයන්ට තමන් කරන ඒ දෙය ගැන දැනුමක් නැත. පැරණියන් විසින් වන්දනා ගාථා පිළියෙල කර තිබෙන්නේ ස්තුති පූජාව සඳහාය. වන්දනා ගාථා ස්තුති ගීතිකාවෝය වන්දනා වාක්‍යෝද ස්තුති වාක්‍යයෝය ඒවා කියා රත්නත්‍රයට ස්තුති පිරිනැමීම බොහෝ අනුහස් ඇති පින්කමකි වචන ස්වල්පයකින් කරන ස්තුති පූජාවෙන් ලැබෙන පිනට වඩා බොහෝ වචන බොහෝ ගුණ කියා ස්තුති පිරිනැමීමෙන් මහත් වූ පිනක් අත්පත් වෙයි స్తుති గీతికా స్తుති වාක්‍ය වූ වන්දනා ගාථා සහ වන්දනා වාක්‍යයන් හැකි පමණ උගෙන ඒවා කියා වැඳීමෙන් වඩ වඩා පින් සිදුවේ. එය ගැන නොදත් ඇතැම්හු වන්දනා ගාථා වලටද බොහෝ ගාථා කියා වන්දනා කිරීමටද නින්දා කෙරෙති. එය ඔවුන්ගේ නොදැනීම පැවසීමකි. පෙර බුදුවරයන්ගේ සසුන්වලද මේ පූජාව පැවති බව අපදාන පාළියෙන් පෙනේ. බුද්ධ කාලයේ වැඩ සිටි මහරහතුන් වහන්සේලා අතුරෙන් එක් නමක් වූ භූත ස්තවීරයන් වහන්සේ සිද්ධාර්ථ නම් බුදුන් වහන්සේගේ කාලයේ සේන නම් බ්‍රාහ්මණයෙක්ව බුදුන් වහන්සේ කෙරෙහි පැහැදී උසබං පවරං වීරං යනාදී ගාථා හතරකින් ස්තුති කොට ඒ පිනෙන් සසර බොහෝ කලක් දෙව් මිනිස් සැප ලබා අප බුදුන් කල සාකේත නුවර සිටු පවුලක ඉපද වැඩිවිය පැමිණ බුදුන් වහන්සේගෙන් දහම් මසා පැවිදිව අජකරණී නම් ගන්තර ලෙනක වෙසමින් මහානදම් පුරා සිව් කෙලසුන් නසා රහත්ව නිවන් ලැබූසේක උන්වහන්සේගේ ස්ත්‍රෝත්ය මෙසේය උසබං පවරං වීරං මහේසින් විජිතාවිනං සුවන්න වන්නං සම්බුද්ධං කෝදිස්වා නප්පසීදති හිමවා යතා අපරිමෙය්‍යා සාගාරවෝ දුරුත්තරෝ තතේව ඥානං බුද්දස්ස කෝදිස්වා නප්පසීදති වසූදා යතා අප්පමෙය්‍යා චිත්තාමල මඨංසිකා තතේව සීලං බුද්දස්ස කෝ දිස්වා නප්පසීදති අනිලංජසෝච සම්බුද්ධෝ යථාකාසෝ අසංකියෝ තතේව ඥානං බුද්දස්ස කෝ දිස්වා නප්පසීදති මහරහතන් වහන්සේලා අතුරෙන් කෙනෙකු වූ සෝබිත ස්තවීරයන් වහන්සේ සුමේද බුදුන් වහන්සේගේ කාලයේදී එක්තරා තවුසෙක්ව සිට බුදුන් වහන්සේ දැක පැහැදී ගාථා හයකින් උන්වහන්සේට ස්තුති පූජාවක් කළහ. සුමේද බුදුන් වහන්සේ භික්ෂු සංඝයා මැද එහි අනුහස් මෙසේ ප්‍රකාශ කළසේක. යෝමේ ඥානං පකිත්තේසි පසන්නෝ තේන චේතසා තමහං කිත්ත ඉස්සාමි සුනාත මම වාසතේ යමෙක් සිය සිතින් පහන් වූයේ මගේ ඥාණයට ප්‍රශංසා කළේද එයින් ඔහුට වන විපාකය පවසන්නෙමි කියන්නා වූ මාගේ සමීපයෙන් එය අසව් සත්ත සත්තති කප්පානි දේවකේයි රාමස්සති සහසක්කන්තු දේවින්දෝ දේව රාජ්‍යං කරිස්සති මේ තෙමේ සත්සත්තාවක් කල්පයන්හි දෙව්ලොව ඉපිද සතුට වන්නේය දේව රාජ වූයේ දහස් වරක දිව්‍ය රාජ්‍ය කරන්නේය අනේක සතසක් කත්තුං චක්කවත්ති බවස්සති පදේශ රජ්ජං විපුලං ගණනාතෝ අසංකියං නොඑක්සිය ගණන් වාරවල චක්‍රවර්ති රජ වන්නේය ගණන් නැති පමණ වාරවල මහත් වූ ප්‍රදේශ රාජ්‍යයන් ලබන්නේය. දේව භූතෝ manussෝ වා පුඤ්ඤ කම්ම සමාහිතෝ අනූන මන සංකප්පෝ තික්ඛ පඤ්ඤෝ භවිස්සති හෙතෙමේ දෙවි වූයේද මිනිස් වූයේද පින් කරන්නා වූ නොඅඩු කල්පනා ඇත්තා වූ තියුණු නොනැතියෙක් වන්නේය තිංස කප්ප සහන් සම්පි ඔක්ඛාක කුල සම්භවෝ ගෝතමෝ නාම නාමේන සත්තා ලෝකේ භවිස්සති කල්ප 30000කින් මතු ඔක්ඛාක කුලේහි උපදිනා වූ නමින් ගෝතම නම් වූ ශාස්ත්‍රූවරයෙක් ලෝකේහි උපදින්නේය අගාරා අබිනික්ඛම්ම පබ්බජිස්සත්‍ය කිංචනෝ ජාතියා සත්ත වස්සෝව අරහත්තං පුසිස්සති ඒ සස්නෙහි මේතමේ ගිහිගෙයින් නික්ම පැවිදි වන්නේය ඉපිදීමෙන් හත් අවුරුදු වයසේම අරහත්වයට පැමිණෙන්නේය යනුයේ ගාථාවල තේරුමිය සෝබිත ස්තවීරයන් වහන්සේගේ බුද්ධ ස්ත්‍රෝත්‍රය මෙසේය තුවං සත්තාච කේතුච දජෝ යූපේච පානිනං පාරායනෝ පතිට්ඨාච දීපෝච දීපදුත්තමෝ තේ පුඤ්ඤස්සනෝ වීරෝ තාරේසි ජනතං තුවං නත්ථඤ්ඤෝ තාරකෝ ලෝකෝ තචුත්තරීතෝ මුනි සක්කෝ භවේ කුසග්ගේන පමේතුං සාගරුත්තමෝ නත්වේව තව සබ්බඤ්ඤෝ ඥානං සක්ඛා පමේතවේ තුලා දණ්ඩේ ඨපෙත්වාන මහිසක්ඛා පමේතවේ නත්වේව තව පඤ්ඤාය පමානං අත්ති චක්කුමා ආකාසෝ පමිතුං සක්ඛා රජ්ජුයා අඟුලිහිපි නත්වේව තව සබ්බඤ්ඤු සීලං සක්ඛා පමේතවේ මහා සමුද්දේ උදකං ආකාසේ ච වසුන්දරා පරිමෙය්‍යානි ඒතානි අප්පමෙය්‍යාසි චක්කුමා ආයුෂ්මත් අදිමුත්ත මහරහතන් වහන්සේද පදුමුත්තර බුදුන් වහන්සේගේ කාලයේදී පැවිදි වනසේක් භික්ෂගණ පිරිවරා මහ මග වඩනා බුදුන් වහන්සේ දැක සුවඳින් පුදා සමුද්ධ රන්සි මං ලෝකං යනාදීන් ගාථා දහසකින් බුදුන් වහන්සේට ස්තුති කළහ. බුදුන් වහන්සේද මොහු අනාගතයේහි කල්ප ලක්ෂයකින් මතුයෙහි ගෞතම බුදුන්ගේ සස්නෙහි පැවිද ෂඩ්ඩබිඤ්ඤා ඇති රහත් කෙනෙක් වන්නේ යයි වදාළසේක. ස්තුති පූජාවේ අනුහස් කියන ලද කතා තුනෙන් දත යුතුය. විස්තර තේරගාථා අපදාන වලින් දත යුතුය. කුසලයන්ගේ දු හේතුක ත්‍රි හේතුක ભેදය අලෝභය අද්වේෂය අමෝහයයි කුසල චිත්තය හා සංප්‍රයෝග වන හේතු ධර්ම තුනකි ඒවාට කුසල මූලයෝ යයිද කියනු ලැබේ එහි අලෝභය යනු අන්ධකාරය නැසන ආලෝකයේසේ ඒ ඒ වස්තුන් හා පුද්ගලයන් සම්බන්ධයෙන් ඇතිවෙන්නා වූ ලෝභයට විරුද්ධ වූ ලෝභය දුරු කරන්නා වූ ස්වභාවයකි. ලෝභ නැති බවම අලෝභයයි වරදවා නොගත යුතුය. අද්වේෂය යනු ද්වේෂයට විරුද්ධ ස්වභාවයකි. එනම් මෛත්‍රියයි. අමෝහය යනු ඥානයයි. මාපිය ආදීන් විසින් චෛත්‍ය ආදියට වඳිනු දක්නා වූ මල් පහන් ආදියෙන් පුදනු දක්නා වූ බාල දරුවෝ තුමූද අනුන් කරන නිසා එසේ කරති. එහෙත් බුද්ධාදීන්ගේ ගුණ හෝ කර්ම කර්මඵලය හෝ ඒ දරුවෝ නොදනිති. ඒවා නොදත්මුත් ඔහුගේ ඒ ක්‍රියාවෝ කුසලයෝ වෙති. නොදන කරන්නා වූ ඒ කුසලෙහි අලෝභ අද්වේෂ දෙක ඇතිමුත් අමෝහය නොලැබෙයි. එබැවින් ඒවා දුහේතුක කුසලයෝය. ද්විහේතුක කුසලය දුබලය. විපාක දීමේදී මද වූ දුබල වූ විපාක ඇති කරයි. යම් කිසිවෙකු කුසලයක් කරන කලෙහි යටත් පිරිසෙයින් කර්ම කර්මඵල දෙකවත් දැන කරන්නේ නම් එය අලෝභය, අද්වේෂය, අමෝහය යන හේතු තුනෙන් යුක්ත වීමෙන් ත්‍රි හේතුක කුසලයක් වන්නේය. ත්‍රි හේතුක කුසලය බලවත්ය. එයින් බොහෝ සැප සම්පත් ගෙන දෙනු ලැබේ. මේ ද්වි හේතුක ත්‍රි හේතුක ભેදය සෑම කුසලයක් සම්බන්ධයෙන්ම කිය යුතුය. කම්පල ගැන සැලකීමක් නොකොට ලෝක අපවාදයෙන් ගැලවීම පිණිසද අනුන් දෙන තැනදී නොදී සිටීම ලැජ්ජාව නිසාද දෙන්නට කියන තැනැත්තා අමනාප වේ යන බිය නිසාද ගරුණම්බු ලබා ගැනීම පිණිසද තවත් එබඳු කාරණා නිසා දෙන්නා වූ තැනැත්තාට වන්නේ ද්විහේතුක කුසලයයි යම් කිසිවෙකු විසින් දෙන්නට නියම කරන නිසා හෝ ප්‍රතිග්‍රාහකයාගේ එල්ලීම නිසා හෝ කුලසිරිත වශයෙන් හෝ තමාටම දෙන්නට සිත්වීම නිසා හෝ අන් කරුණක් නිසා හෝ දෙන තැනැත්තා කර්ම කර්මඵලය දක්නා ඥානය පෙරදරි කරගෙන ප්‍රතිග්‍රාහකයන්ගේ ಗುಣ සලකාගෙන දෙන්නේ වේනම් ඔහුට එයින් අලෝභ අද්වේෂ අමෝහ සංඛ්‍යාත හේතු ත්‍රයෙන් යුක්ත බැවින් ත්‍රි හේතුක නම් වූ දානමය කුසලයේ සිදුවේ ද්විහේතුක කුසලයෙන් ද්විහේතුක හේ අහේතුක ප්‍රතිසන්දියක් ඇති කරනු ලැබේ. අහේතුක ද්විහේතුක ප්‍රතිසන්දිය ඇත්තෝ ඒ જાතියේ ධාන ඉපදවීමට හා සෝවාන් ආදී මාර්ගඵලයන්ට පැමිණ නිවන් දැකීමටද අභව්‍යයෝය ත්‍රි හේතුක කුසලයේද උත්කෘෂ්ඨ ඕමක වශයෙන් දෙවදෑරුම් වෙයි. ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලයෙන් ත්‍රි හේතුක ප්‍රතිසන්දිය ඇති කරනු ලැබේ. ත්‍රි හේතුක ඕමක කුසලයෙන් ද්වි හේතුක ප්‍රතිසන්දිය ගෙන දෙනු ලැබේ. ත්‍රි හේතුක ප්‍රතිසන්දි ඇත්තා වූ ත්‍රි හේතුක පුද්ගලයෝම ඒ જાතියේදී නිවන් දැකීමට සුදුසෝ වෙති. චේතනා 3 දානමය කුසලය උසස් පරිද්දෙන් ඵල දානය කරන්නක් වීමට పూర్ව චේතනාවය මුංචන චේතනාවය අපර චේතනාවය යන චේතනා තුන යහපත් විය යුතුය పూర్ව චේතනාව යනු දාන වස්තු සැපයීම් පිළියෙල කිරීම ආදී වශයෙන් දාන වස්තුව ප්‍රතිග්‍රාහකයන්ගේ අතටපත් කිරීමට පළමු ඒ දාන ක්‍රියාව සම්බන්ධයෙන් ඇතිවන්නා වූ චේතනා රාශියයි මොංචන චේතනාව යනු දාන වස්තුව ප්‍රතිග්‍රාහකයන්ට පිරියමන්නා වූ හෙවත් ප්‍රතිග්‍රාහකයන් අතට පත් කරන්නා වූ චේතනාවය අපර චේතනාව යනු දාන වස්තුව ප්‍රතිග්‍රාහකයන්ට පිරිනැමීමෙන් පසු ඒ සම්බන්ධයෙන් නැතිවන්නා වූ චේතනා රාශියය పూర్ව චේතනාව යහපත් වීමට පළමුවෙන් කළ යුතු වැඩ කරන කරවන කල්හි මතු සම්පත් ලැබීමට අනුගාමික නිදානයක් කරමියයි කියා හෝ මරණින් හැර යන්නට සිදුවන ධනය ගෙන යාමට පිළියෙල කරමි කියා හෝ අසාර වූ ධනයක් ධනෙන් ගත හැකි සාරය ගනිමි කියා හෝ සසරට පිහිටක් කර ගනිමි කියා හෝ සසරින් එතර වීමට උපායක් කරමි කියා හෝ බුද්ධ ආදී උත්තමයන් ගිය මග යමි කියා හෝ සලකා අත්තුක්කංශන පරම් පරවම්බන ආදී ලාමක අදහස් වලින් තොරව ක්‍රියා කළ යුතුය. මුංචන චේතනාව යහපත් වනු පිණිස දාන වස්තුව ප්‍රතිග්‍රාහකයන්ට පිරිනැමීමේදීද එසේම සලකා පිරිනැමිය යුතුය. අපර චේතනාව යහපත් වනු පිණිස මාගෙන් මෙතෙක් වියදම් වූයේය යනාදිය සලකා නොසතුටක් ඇති කර නොගෙන සසරට පිහිටක් කර ගතිමි යනාදීන් ඒ ගැන සතුට නැවත නැවත ඇති කර ගත යුතුය. ත්‍රි හේතුක කුසලයක් වුවද పూర్ව අපර චේතනා යහපත් නො වූ කලෙහි දුබල වීමෙන් අල්ප විපාක ඇතියක් වන්නේය. පුබ්බේව දානා සුමනෝ දදං චිත්තාය පසාදයේ දත්වා වත්ත මනෝ හෝති පසා යඤ්ඤස්ස සම්පදා දන් දීමට පෙර ආතුවම දානය සම්බන්ධයෙන් සතුටු සිත් ඇත්තේ වන්නේය දෙන කලෙහිද සිත් පහදවා ගන්නේය දීමෙන් පසුද සතුටු සිත් ඇත්තේ වන්නේය මේ කරුණ තුන දානයාගේ සම්පත්තිය වන්නේය දක්ෂිනා විසුද්ධි 4 දක්ෂිනා යනු පින්සලකා මතුඵල ලැබුණු සඳහා දෙන දාණයට නමකි. දක්ෂිනා විසුද්ධි 4 යනු ඒ දාණය මහත්ඵල වීම නොවීම දක්වන ක්‍රම හතරකි. 1 ප්‍රතිග්‍රාහකයා නිසා නොව දායකයාගේ යහපත් බව නිසා මහත්ඵල වන දානයක් ඇත. 2 දායකයාගේ යහපත් බව නිසා නොව ප්‍රතිග්‍රාහකයාගේ යහපත් බව නිසා මහත්ඵල වන දානයක් ඇත. 3. දායක ප්‍රතිග්‍රාහක දෙදෙනාගේම නිර්ගුණත්වය නිසා මහත්ඵල නොවන දානයක් ඇත. 4. දායක ප්‍රතිග්‍රාහක දෙදෙනාම ගුණවත් වීම නිසා ඊතා මහත්ඵල වන දානයක් ඇත. සිල්වත් දායකයෙකු විසින් දුස්සීල ප්‍රතිග්‍රාහකයෙකුට දෙන දාණය දායකයාගේ යහපත් බව නිසා මහත් ඵල වෙයි. වෙසතුරු රජතුමාහට නිර්ගුණ වූ ජූජකයාට දන් දී පොළව පවා කම්පා කළ හැකි වූයේ ලෝතුරා බුදු බව ලැබිය හැකි වූයේද දායකයාගේ ගුණය නිසා දාණය මහත් ඵල වන බැවිනි. දුස්සීලයෙකු විසින් සිල්වතෙකුට දෙන්නා වූ දාණය ප්‍රතිග්‍රාහකයාගේ ගුණය නිසා මහත්ඵල වෙයි. කැලණිගම් මෝය අසලවිසු කෙවුලෙක් දීගසෝම නම් වූ සිල්වත් භික්ෂූන් වහන්සේ කෙනෙකුට තෙවරක් පිණ්ඩපාතයේ දින හේ මරණාසන්නයේදී දීගසෝම තෙරුන් වහන්සේට දුන් දාණය මා ගලවන්නේ යයි කියා කාලක්‍රියා කොට දෙව්ලොව උපන්නේය දුස්සීලයෙකු විසින් දුස්සීලයෙකුටම දෙන දාණය මහත්ඵල නොවන දාණයයි. වඩමාන නම් ගම විසූ වැද්දෙක් ඥාති ප්‍රේතයෙකු උදෙසා දුසිල් මහණෙක්ට තෙවරක්ම දන් දින. ප්‍රේතයාට පින් නොලැබින. තුන්වන වාරයේදී මගේ දාණය දුස්සීලයෙක් පැහැරගන්නේ යයි ප්‍රේතයා කෑ ගැසීය. පසුව සිල්වතෙකු සොයා දන් දී පින් දුන් කලෙහි ප්‍රේතයාට පින් ලැබින සිල්වතෙකු විසින් සිල්වතෙකුටම දෙන දාණය උත්තම වෙයි දෙපක්ෂයේම සුද්ධ නිසා ගුණවත් නිසා ඒ දාණය විශේෂයෙන්ම මහත්ඵල වෙයි ත්‍රිවිධ දාන සම්පත්තිය දන් දීම කුඹුරු වැපිරීමක් වැනිය. කුඹුරක් වැපිරීමෙන් බොහෝ ඵල ලැබෙන්නේ කුඹුරය වපුරන වියස ගොවියා යන තුනම යහපත් වූ කල්හිය. දන් දීමේදී ප්‍රතිග්‍රාහකයා කුඹුර වැනිය දෙන්නා වූ වස්තුව වපුරන විය වැනිය. දායකයා ගොවියා වැනිය. හොඳ කුඹුරක හොඳ වියක්. හොඳ ගවයෙකු විසින් වපුලහොත් මහත් අස්වැන්නක් ලැබෙන්නාක් මෙන් යහපත් කුඹුර වැනි වූ ගුණවත් ප්‍රතිග්‍රාහකයෙකු හට යහපත් විය වැනි වූ ධර්මයෙන් උපයාගත් වස්තුවක් කුඹුරු වැඩ හොඳින් දත් අනලස ගොවියෙකු වැනි වූ කම්පලහා ප්‍රතිග්‍රාහකයන්ගේ ගුණ දැන ගැනීමට සමර්ථ වූද චේතනාත්‍රය පිරිසුදු කර ගැනීමට සමර්ථ වූ දායකයෙකු විසින් දෙන ලදුයේ නම් එයින් බොහෝ අනුහස් ඇත්තා වූ මහත් වූ කුසලයක් ලැබෙන්නේය. කුඹුරු වැපිරීම ගැන කියන ලද කරුණු තුනෙන් එකක් මුත් නොමනාවුවහොත් එයින් ලැබෙන ඵලය හීනවන්නාක් මෙන් දන් දීම සම්බන්ධයෙන් කී කරුණු තුනෙන් එකකදු හීන වුවහොත් පුණ්‍ය ඵලයද හීන වෙයි. හීන වීමයි කියනුවේ කිසිම ඵලයක් නොලැබී යාම නොව ඵල අඩුවීමය. හොඳම ප්‍රතිග්‍රාහකයෙකු සොයා දන් දීම යහපති. එබැවින් විචේය දානං දාතබ්බං යත්ථ දින්නම් මහප්පලං විචේය දානං දත්වාන සග්ගං ගච්ඡanti දායකා යනුවෙන් වදාරන ලදී. යම් තැනකට දෙන දන මහත්ඵල වේද එතන සොයා දන් දිය යුතුය. විමසා දන් දීම හේතු කොට දායකයෝ ස්වර්ගයට යන්නාහ යනු එහි තේරුමයි. විචේය දානං සුගතප්ප සත්තං යේ දක්ඛිනෙය්‍යා ඉදස් ජීව ලෝකේ ඒතේසු දින්නානි මහප්පලානි බීජානි වුත්ථාන යථා සුකෙත්තේ මේ ලෝකේ යමෙක් දක්ඛිනෙයෝ වෙද්ද ඔවුන් සොයා තෝරාගෙන දන් දීම බුදුන් වහන්සේ විසින් පසසන ලද්දේය. යම්සේ යහපත් කුඹුරක වපුල විය බොහෝ ඵල ගෙන දෙන්නේද එමෙන්ම තෝරාගත් ගුණවතුන්ට දෙන දාණය බොහෝ ඵල ගෙන දෙන්නේය යනු එහි තේරුමයි. උජ්ජංගලේ යථා කෙත්තේ බීජං බහුකම්පි රෝපිතං නවිපුලං පලං හෝති නපි තෝසේති කස්සකං තතේව දානං බහුකං දුස්සීලේසු පතිට්ඨිතං නවිපුලං පලං හෝති නපි තෝසේති දායකං තද වූ බිම්මැත්තා වූ කුඹුරෙහි බොහෝ බීජයන් රෝපණය කළේද බොහෝ ඵල ඇතිවන්නේ නොවේ. ඒ ගොවිතැන බොහෝ සතුටු කරවන්නේක්ද නොවේ. එමෙන් බොහෝ වූද දාන වස්තුව දුස්සීලයන් හට දෙන ලද්දේද මහත්ඵල ඇති කරන්නේ නොවේ. දායකයාගේ සිත සතුටු කරවන්නේද නොවේ යනුෙහි තේරුමයි. යථාපි බද්දේකේ කෙත්තං බීජං අප්පම්පි රෝපිතං සම්මා දාරං පවෙච්ඡත්තේ පලං තෝසේති කස්සකං තතේව සීලවන්තේසු ගුණවන්තේසු තාදිසු අප්පකම්පි කතංකාරං පුඤ්ඤං හෝති මහප්පලං යම්සේ යහපත් කුඹුරක රෝපණය කරන ලද්දා වූ මද වූද බීජ සමූහය මනාකොට වැසි වටනා කලෙහි එයින් හටගන්නා ඵලය ගොවියා සතුටු කරවන්නේද එමෙන් සිල්ලත්තා වූ ගුණවත් වූ ලාභ අලාභ ආදීෙහි සමාන පැවතුම් ඇත්තා වූ පුද්ගලයන් කෙරෙහි කරන ලද්දා වූ මද වූද සත්කාරය වූ පින මහත් ඵල වෙයි යනුෙහි තේරුමයි දස දාන වස්තු අන්නං පානං වත්තං යානං මාලා ගන්ධං විලේපනං සෙය්‍යා වස්සත පදීපෙය්‍ය දාන වස්තු ඉමේ දස බත්, මාළු, කැවිලි, පළතුරු ආදිය ආහාරයයි. තේ කෝපි කිරි ආදිය බොන දෙයයි. වස්ත්‍රය ගමනාගමනයට වොමනා රත වාහනය මල්ය සඳුන් කපුරු ආදී සුගන්ධ වර්ගය ඇඟ ගල්වන ද්‍රව්‍යයෝය හිඳ ගැනීමටද හා නිදා ගැනීමටද වොමනා ඇඳ පුටු කොට්ට මෙට්ට ආදියය ගෙවල්ය පහන් දැල්වීමට උවමනා උපකරණ යන මේ 10 දාන වස්තුහු යනු මෙයින් දක්වන ලදී. මේ ගාථාවෙහි දාන වස්තු 10ක් දක්වා තිබෙන්නේ ප්‍රධාන වස්තු දැක්වීමක් වශයෙනි. මත්පැන් ආදී ලොවට අනර්ථය පිණිස පවත්නා දේවල් හැර මිනිසයන්ට ප්‍රයෝජනවත් වූ සියල්ලම දාන වස්තුහුය මේ දස දාන වස්තුව දක්වා තිබෙන්නේ ගිහි පැවිදි කාහටත් දිය යුතු වස්තු දැක්වීමක් වශයෙනි භික්ෂුන් වහන්සේලාට දෙන කලෙහි ඒ වයින් කප්පිය වස්තුන් පමණක් දිය යුතුය අෂ්ඨපානය පානයන් අතුරෙන් අෂ්ඨපානය හා එයට සමාන වන කුඩා පළවලින් කරන ලද පානයක්ද භික්ෂූන් වහන්සේලාට විකාලයේහිද විය හැකිය. භික්ෂූන් වහන්සේලාට විකාලයේහි කැප වූ පාන වර්ගවලට ගිලන් පසයයිද කියති. අෂ්ඨපාන යනු අම්බ පානය, ජම්බු පානය, චෝච පානය, මෝච පානය, මදු පානය, මුද්దిక පානය, සාලුක පානය, පාරුසක පානය යන මේ අටය මේ පානයන් භික්ෂූන්ට විකාලයේහි කැපවන්නේ ඇල් පැනින් හෝ හිරු රැසින් කකාරවා හෝ කළ ඒවා පමණකි. ගින්නෙන් පැසවා කරන ලද කාලේ කරන ලද්ද කාලේහි මිස විකාලේහි කැප නොවේ. එහි අම්බපානේ යනු ඉදුණු අඹ ඇල්පැනින් මැඩ පෙරා සීනි හකුරු ආදී මුසුකොට කරන ලද්දා වූද අමු අඹ කුඩා කැබලි වලට කපා සීනි ආදී හා ඇල්දීෙහි ලාහිරු රසින් කකාරා කරන ලද්දා වූද පානයයි ජම්බු පානේ යනු දඹපල එනම් ඉදුණු ජම්බු ගෙඩි ඇල්පැනින් මැඩ සීනි හකුරු ආදිය යොදා කළ පානයයි චෝචපානේ යනු ඉදනු ඇටිකේල් ගෙඩි ඇල්දියෙන් මැඩ කළ පානයයි. මදුපානේ යනු අමු මිදි ඵල ඇල්පැනින් මැඩ කළ පානයයි. මුද්දිග පානේ යනු වියලි මුද්දරප්පලම් ඇල්පැනින් මැඩ කළ පානයයි. සාලුක පානේ යනු හෝලු ගෙඩි ඇල්පැනින් මැඩ කළ පානයයි. පාරුසක පානේ යනු බොරළු දමනු එනම් මසන් ගෙඩි ඇල්පැනින් මැඩ කළ පානයයි මෙසේම දෙහි දොඩම් සියඹලා ආදී කුඩා පළවලින් කළ පානයද විකාලේහි කැපය විනය පර්යායෙන් හා අභිධර්ම පර්යායෙන් දානයෝ විනය ක්‍රමයෙන් චීවර දාණය, පිණ්ඩපාත දාණය, සේනාසන දාණය, ගිලාන ප්‍රත්‍ය දාණයයි දාන හතරක් දක්වා තිබේ. අභිධර්ම ක්‍රමයෙන් රූප දාණය, ශබ්ද දාණය, ගන්ධ දාණය, රස දාණය, ස්පර්ශ දාණය, ධර්ම දාණයයි දාන හයකි. ආමිස දාන, අබේ දාන, ධර්ම දානයෝ ආමිස දාන, අබේ දාන, ධර්ම දානයයි දානයද ත්‍රිවිධ වෙයි. එයින් ආමිස දානය යනු ආහාර පාන වස්ත්‍ර ආදීමය. අබේ දානය යනු යම් කිසිවෙකු රජුගෙන් හෝ සතුරන්ගෙන් හෝ ගින්නෙන් හෝ දියෙන් හෝ අන් කිසිවක්කින් හෝ අන්තරායක් සිදුවන්නට යන කලෙහි එයින් මුදවා ඒ පුද්ගලයා ආරක්ෂා කිරීමය. විපතින් ගලවා ගැනීමය. මස් පිනිස මරන්නට යන ගව, එළු, ඌරු, කුකුළු ආදී සතුන් වදකයන්ගෙන් බේරාගෙන නිදහස් කර හැරීම වේදකම් කොට රෝගීන් සුවපත් කිරීම මසුන් වෙසෙන තැන්වල උන් නොමරණු පිණිස ආරක්ෂා පිහිටුවීම වන සතුන් නොනසනු පිණිස ආරක්ෂා කිරීම කූඩුවල සිරකර සිටින සතුන් නිදහස් කිරීම යන මේවා අබේදානයෝය තමා විසින් පස්පවින් වැළකීමද මහත් වූ අබේදාන පහක් වන බව අංගුත්තර නිකායෙහි දක්වා තිබේ. ලාභ කීර්ති ප්‍රශංසා ගැන අපේක්ෂාවක් නැතිව කරුණා ආදී ආසෙන් පින්පව් හඳුන්වා දීම් වශයෙන් දහම් දෙසීම ධර්ම දානයයි. සත්වයන් නිවන් මගට පමුණුවන සඳහා ආර්ය සත්‍යයන් දක්වා දහම් දෙසීම ශ්‍රේෂ්ඨතර ධර්ම දානයයි. ධර්ම කතිකයන් ලවා ධර්මය කියවීමද බණ නොසන්නන් ලවා බණ ඇසවීමද බණ පොතපත් ලියවීම හා මුද්‍රණය කරවීමද බණ පොත් මිලටගෙන පූජා කිරීමද ධර්මයේ ඉගෙන ගන්නවුන්ට පොතපත සපයා දීමද ධර්මයාගේ චිරස්ථිතිය සඳහා ධර්මයේ උගන්වන ගුරුවරයන්ට හා උගන්නා ශිෂ්‍යයන්ට උපකාර කිරීමද පොත්ගුල් දහම්හල් කරවීමද ධර්මයාගේ චිරස්ථිතිය හා ව්‍යාපෘතිය ව්‍යාප්තිය පිණිස කළ හැකි කිනම් දෙයක් වුවද කිරීමද ධර්ම දාණයම වන්නේය. දානයන් අතුරෙන් ධර්ම දාණය අග්‍ර දාණය වෙයි. යමෙකුට සක්වල ගැබ පුරා අතුරු සිදුරු නැතිව වැඩ සිටින්නා වූ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට කෙසෙල් ගොබ සේ මට සිලුටු සිවුරු පිදිය හැකි වේ නම් එය අතිවිශාල චීවර දානයකි. ඒ අතිවිශාල ආමිස දාණයට වඩා එතනට රැස් වූ පිරිසට අනුමෝදනා වශයෙන් හතර පද ගාතාවකින් දහම් දෙසීම් වශයෙන් කරන ධර්ම දාණයම උතුම් වෙයි. ඒ මහා චීවර දාණය එක් ගාතාවකින් දහම් දෙසීමේ කුසලයෙන් සොළොස්වෙනි කලාව තරම්වත් නොවටිනා බව දක්වා තිබේ. තවද සක්වල පුරා වැඩ සිටින බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට පාත්‍ර පුරා දෙන මහා ආහාර දාණයටද එසේම පාත්‍ර පුරා දෙන මහා ගිලාන ප්‍රත්‍ය දාණයටද මහා විහාරයන් වැනි විහාරයන් ලක්ෂ ගණනක් කරවා ලෝවා මහා පාය වැනි ප්‍රසාදයන් ලක්ෂ ගණනක් කරවා පවත්වන මහා සේනාසන දාණයටද වඩා චේතවනාරාමය සඳහා අනේපිඩු සිටුහු විසින් කළ පරිත්‍යාගයටද වඩා සතරපද ගාථාවකින් පවත්වන ධර්ම දාණයම උතුම් බව දක්වා තිබේ. කුමක් හේින්දයත් එබඳු දානයන් දෙන්නාහු දහම් ඇසීම නිසාම දෙන බැවිනි. මේ සත්වයෝ දහම් නොඇසුවෝ නම් යටත් පිරිසෙයින් කැඳ හැන්දක් පවා පිනට නොදෙන්නාහුය. ඒ බැවින් සියලුම දානයන්ට වඩා ධර්ම දානය උතුම් වෙයි. සබ්බ දානං ධම්ම දානං ජිනාති. සබ්බ රසං ධම්ම රසෝ ජිනාති. සබ්බ රතින් ධම්ම රතින් ජිනාති. තණ්හක්ඛයෝ සබ්බ දුක්ඛං ජිනාති. ධර්ම දානය තෙමේ සියලු දානයන් දිනන්නේය. හෙවත් යට කරන්නේය. ධර්ම රසය සියලු රසයන් දිනන්නේය. ධම්ම රතිය එනම් ධර්මෙහි ඇලීම සියලු රතීන් දිනන්නේය. තෘෂ්ණාක්ෂය සකල දුක්ඛය දිනන්නේය. පෞද්ගලික දාන 14 දානය සාංගික දානය පෞද්ගලික දානයයි දෙවදෑරුම් වෙයි. එක් පුද්ගලයෙකුට හෝ පුද්ගලයන් බොහෝ කරනකට වෙන්වෙන් වශයෙන් හෝ දීම පෞද්ගලික දානයයි. මේ අසවල් හාමුදුරුවන්ටය මේ අසවල් හාමුදුරුවන්ටය කියා වෙන් කිරීමක් නැතිව තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා හට දීම සාංගික දානයයි. පෞද්ගලික දාන තුදුසක් හා සාංගික දාන හතක් දැයි එක් විස්සක් දක්ෂිනා විභංග සූත්‍රයෙහි දක්වා තිබේ. ඒ පෞද්ගලික දාන තුදුස හෙවත් 14 මෙසේය. 1. ලෞතුරා බුදුන්ට දෙන දාණය. 2. පසේ බුදුන්ට දෙන දාණය. 3. රහතුන්ට දෙන දාණය. 4. අරහත් ඵලයට පැමිණෙනු පිණිස පිළිපන් තැනැත්තාට දෙන දාණය. 5. අනාගාමී පුද්ගලයාට දෙන දාණය 6 අනාගාමී ඵලය පිණිස පිළිපන්නහොට දෙන දාණය 7 සකදාගාමී පුද්ගලයාට දෙන දාණය 8 සකදාගාමී ඵලය පිණිස පිළිපන්නහොට දෙන දාණය 9 සෝවාන් පුද්ගලයාට දෙන දාණය 10 සෝවාන් ඵලය පිණිස පිළිපන්නහොට දෙන දාණය 11 සර්වඥ ශාසනයෙන් බැහැර කර්මවාදී ධානලාභීන්ට දෙන දාණය 12 සර්වඥ ශාසනයෙන් බැහැර පෘතජන සිල්වතුන්ට දෙන දාණය 13 සර්වඥ ශාසනයෙන් බැහැර පෘතජන දුස්සීලයන්ට දෙන දාණය 14 තිරිසනුන්ට දෙන දාණය මේ තුදුස පෞද්ගලික දානයෝය. තිසරණගත උපාසකයෝද පන්සිල් රකින උපාසකයෝද අටසිල් නවසිල් දසසිල් රකින්නෝය සාමණේර සීල රකින්නෝය උපසම්පදා සීල රකින්නෝය යන සියල්ලෝම සෝවාන් ඵලය ලබනු පිණිස පිළිපන්නෝය. එබැවින් ඔවුන් අතුරෙන් කවරෙකුට වුවද දීම දසවන දාණය වෙයි. එහෙත් ඔවුන්ගෙන් ගුණය වැඩියාට දීම වඩා උසස් දාණය වෙයි. දොළොස්වන දානෙහි කී ශාසනයෙන් බැහැර වූ පුතජන සිල්වත් වූ නමින් පවින් වැලකී දැහැමින් ජීවත් වන්නා වූ අබෞද්ධයෝය. තෙලස්වන දානෙහි කී පුතජන දුස්සීලයෝ නම් මසුන් මැරීම ආදීන් අධර්මයෙන් ජීවත් වන අබෞද්ධයෝය. ප්‍රාණඝාතාදිය කරන බෞද්ධයෝද තිසරණගත් බැවින් දසවන දානෙහි කී පුද්ගලයන්ට අයත් වෙයි. පෞද්ගලික දානයේ විපාක අහක දැමිය යුතු දෙයක් අහක දමනු වෙනුවට දීමත් ප්‍රයෝජනය ලබන ගව ආදී සතුන්ට ඒ නිසා දීමත් සාගින්න නිවෙන්නට ප්‍රමාණ නොවන පරිද්දෙන් බත් පිටක් දෙකක් දීමත් හැර පින් කැමැත්තෙන් බලු කපුටු ආදී සතුන්ට කුස පුරා ආහාරයක් දීමෙන් ಜಾති සියයකදී ආයුෂය වර්ණය සැපය බලය ප්‍රඥාව යන ආනිසංසයෝ ලැබෙත් පෘතජන දුස්සීලයාට දන් දීමෙන් ಜಾති දහසකදීද පෘතජන සිල්වතාට දන් දීමෙන් ಜಾති ලක්ෂයකදීද සර්වඥ ශාසනයෙන් බැහැර ධානලාභීන්ට දන් දීමෙන් ಜಾති කෝටි ලක්ෂයකදීද ආයුෂ ආදී සම්පත් ලැබෙන්නේය. සෝවාන් ඵලය පිනිස පිළිපන් තනත්තාගේ පටන් ගුණවත් පුද්ගලයන්ට දන් දීමෙහි ආනිසංසය අසංකේය අප්‍රමේය වන්නේය. සාංගික දාන 7 1 එක් පසකින් භික්ෂු සංඝයාද එක් පසකින් භික්ෂුණී සංඝයාද මධ්‍යෙහි තථාගතයන් වහන්සේද වඩා හිඳුවා දෙන බුද්ධ ප්‍රමුඛ මහා දානය පළමුවන සාංගික දානයයි මේ දානය තථාගතයන් වහන්සේගේ පිරිණිවීමෙන් පසුද සංඝයා මැද සදාතුක බුද්ධ ප්‍රතිමාවක් තබා දිය හැකි බව අටුවාවෙහි දක්වා තිබේ දෙක සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු උභය සංඝයා හට දෙන දාණය දෙවන සාංගික දානයයි. 3. භික්ෂු සංඝයාට පමණක් දෙන දාණය තෙවන සාංගික දානයයි. 3. භික්ෂුණී සංඝයාට පමණක් දෙන දාණය සිව්වැනි සාංගික දානයයි. 5. මාගේ දාණයට භික්ෂු සංඝයාගෙන් මෙපමණ භික්ෂූන් වහන්සේලාද භික්ෂුණී සංඝයාගෙන් මෙපමණ භික්ෂුණී හෝද පැමිණෙනසේක්වායි බුද්ධ පුද්ගල නියමයක් නැතිව නිමන්ත්‍රණය කොට පැමිණියා වූ භික්ෂු භික්ෂුණීන්ට දෙන දාණය පස්වන සාංගික දාණයයි. එසේ නිමන්ත්‍රණය කොට භික්ෂුන් වහන්සේලාට පමණක් දෙන දාණය හයවන සාංගික දාණයයි. 7 එසේ නිමන්ත්‍රණය කොට භික්ෂුණීන්ට පමණක් දෙන දාණය හත්වන සාංගික දාණයයි. මේ දාන හත අතුරෙන් මෙකල දිය හැක්කේ තුන්වන සවන දාන දෙක පමණයි. එක් භික්ෂුවකට වුවද සවන සාංගික දානීය දිය හැකිය. සවන සාංගික දානය දිය යුතු හැටි මෙසේය. සංඝාරාමයකට හෝ සංඝයා වැඩ සිටින තැනකට හෝ ගොස් අසවල් භික්ෂූන් වහන්සේය කියා නියමයක් නොකොට මාගේ දානය පිළිගැනීමට මෙපමණ ගණනක් භික්ෂූන් වහන්සේලා සංඝයාගෙන් ලැබෙන සේක්වායි සංඝ ස්තවීරයන් වහන්සේට ආරාධනා කොට සංඝයා වෙනුවෙන් පැමිණෙන්නා වූ ඒ භික්ෂූන්ට දානය පිරිනැමිය යුතුය. තමාට දිය හැකේ එක් භික්ෂුවකට නම් ඒ මහා සංඝයාගෙන් එක් නමක් වැඩිම කරන සේක්වායයි පුද්ගල නියමයක් නැතිව නිමන්ත්‍රණය කොට සංඝයා වෙනුවෙන් පැමිණියා වූ කවර භික්ෂුවකට හෝ සංඝ රත්ණයට දෙමිය යන අදහසින් දන් දුන් කලෙහි සවන සාංගික දාණය දුන්නේ වෙයි එසේ දීමේදී ඉමං බික්ඛං බික්ඛු සංගස්ස දේම යන වාක්‍ය කියන්නට වොමනා නැත. එසේ දෙන කලෙහි සංඝයා වෙනුවෙන් පැමිණි භික්ෂුව සිල්වතෙක්ය ගුණවතෙක්ය කියා සිත සතුටු කරගෙන හෝ දුස්සීලයෙක්ය අනුසම්පන්නයෙක්ය කියා සිත නොසතුටු කරගෙන හෝ දෙන්නේ නම් ඔහුගේ දානය සාංගික නොවේ. සාංගික වන්නට නම් පැමිණෙන භික්ෂුවකගේ ගුණ අගුණ නොසිතා සංඝයාට දෙන අදහසින් දිය යුතුය. පැමිණෙන පුද්ගලයා ගැන නොසලකා සංඝ රත්නය ගැනම සලකා දන් දීම බොහෝ දෙනාට අපහසු කාර්යකි. සංගින් එක් භික්ෂුවක් හෝ භික්ෂූන් වැඩි ගණනක් හෝ ලබාගෙන දන් දෙන්නවුන්ට පිළිපැදිය යුතු හැටි දැන ගැනීමට අටුවාවෙහි එක් උපාසක මහතෙකුගේ පුවතක් දක්වා තිබේ. එය මෙසේය. පෙර සංඝාවාසයක දායකයෙකු වූ එක් උපාසකතුමෙක් සාංගික දානයක් දෙනු පිණිස විහාරයට ගොස් සංගින් එක් නමක් ලැබෙන ලෙස නිමන්ත්‍රණය කළේය. ඔහුගේ දානය පිළිගන්නට පැමිණියේ දුස්සීල භික්ෂුවකි. උපාසකතුමාද ඒ භික්ෂුව ගැන දන්නේය. එහෙත් ඒ උපාසකතුමා ඊතා ගෞරවයෙන් ඒ භික්ෂුව පිළිගෙන පාසෝදවා උතුම් අස්නක වඩා හිඳුවා සුවඳ දුමින් හා මලින්ද පුදා ඊතා ගෞරවයෙන් දන් දින එදින සවස් කාලයේ පන්සලේ වැඩක් සඳහා උදැල්ලක් ලබා ගැනීමට ඒ භික්ෂුව ඒ උපාසක තන වෙත පැමිණියේය උපාසක තන භික්ෂුව දැක හුන්නස්නේ නොනැගීම ගෙන යනුයි කියා උදැල්ල භික්ෂුව ඉදිරියට විසිකලේය. එයදුටු මිනිසයෝ මේ භික්ෂුවට දාණයට පැමිණි වෙලාවේදී බුදුන්ටසේ ගරුබුහුමන් කොට දැන් මෙසේ කිරීමට කවර කරුණේදයි විචාලහ. උපාසකතුමා මා ඒ වේලාවේදී ගර්භුහුමන් කළේ මේ භික්ෂුවට නොව සංඝ රත්ණයටයයි කීය. සංඝ රත්ණයෙන් නමක් දෙනමක් ලබාගෙන හයවෙනි සාංගික දාණය දෙන්නෝ මේ උපාසකතුමාවෙන් උපාසකතුමා මෙන් පැමිණෙන භික්ෂූන්ගේ ගුණ අගුණ ගැන නොසලකා සංඝ ගුණයම සලකා දන් දීම කෙරෙත්වා සාංගික දානයේ අනුහස් භවිස්සන්තිකෝ පනානන්ද අනාගත මද්දානං ගෝත්‍ර බූනෝ කාසාව කණ්ඨා දුස්සීලෝ පාප ධම්මා තේසු දුස්සීලේසු සංඝං උද්දිස්ස දානං දස්සන්ති තදාපාහං ආනන්ද සංඝගතං දක්ඛිනං අසංකේයං අපමෙයං වදාමි නත්වේ වාහං ආනන්ද කේනචි පරියායේන සංගතාය දක්ඛිනාය පාටි පුද්ගලික දානං මහප්පලතරන්ති වදාමි යනුවෙන් ආනන්ද අනාගත කාලයේදී භික්ෂූහු යන නාමය පමණක් ඇත්තා වූ කාසාව කණ්ඨ නම් වූ දුස්සීල වූ ලාමක ස්වභාවය ඇත්තා වූ ශ්‍රමණ වේශධාරීහු ඇතිවන්නාහ ඒ දුස්සීලයන් කෙරෙහි සංඝයා උදෙසා දන් දෙන්නාහුය ආනන්දය එකල්හිද මම සංඝගත දක්ෂිනාවේ ආනිසංස අසංකේය අපමෙය වන බව පවසමි ආනන්ද කිසිම ආකාරයකින් සංඝගත දක්ෂිනාවට වඩා පෞද්ගලික දාණය මහත්ඵලතරයයි මම නොපවසමි යයි තථාගතයන් වහන්සේ සාංගික දානයේ ආනිසංසය වදාළසේක. සම්බුද්ධයන් වහන්සේ ජීවමාන කාලයේ පටන් ශාසන අන්තේහි ඇතිවන කාසාව කණ්ඨකයන්ගේ කාලය දක්වා බුදු සසුනේහි පැවිදිවන සියල්ලෝම සංඝ රත්නයට අයත් වන්නාහ. එබැවින් සංඝ රත්නයට අයත් පුද්ගල සමූහයා ඊතා බොහෝ වෙති. මෙපමණ ලක්ෂ ගණනක කෝටි ගණනකයයි ප්‍රමාණ නොකළ හැකිය. යටත් පිරිසෙයින් බත් හැන්දක් මුත් සංඝ රත්නයට දෙමියයි කියා දුන්නහොත් ඒ දාන වස්තුව සම්පූර්ණ මහා සංඝ රත්නයටම හිමි වන බැවින් සංඝයාට දෙන තැනැත්තේ ඊතා සුළු දෙයක් දුන්නේ වී නමුත් මහත් වූ පුද්ගල සමූහයකට දුන්නේ වෙයි. අන් අයරකින් එපමණ මහත් පුද්ගල සමූහයකට පැමිණෙන ලෙස දීමක් නොකළ හැකිය. පුද්ගලයන් බොහෝ දෙනෙකුන්ට දීමක් වන බැවින් සාංගික දාණය මහා නිසංස වෙයි. දාණය මහත්ඵල වීමට ප්‍රතිග්‍රාහකයාගේ ගුණ සම්පත්තියද කරුණක් වෙයි. සංඝ රත්නයට අයත් පුද්ගලයන් අතුරෙන් සාරිපුත්‍ර ආදී එක් රහතන් වහන්සේගේ කෙනෙකුගේ ගුණයද ප්‍රමාණ කළ නොහෙන පමණට මහත්ය. එබඳු ගුණවත් පුද්ගලයන් මහත් සංඛ්‍යාවක් ඇතුළත් වන්නා වූ සංඝ රත්නයේ ගුණස්කන්ධය ප්‍රමාණ කළ නොහැක. සංඝ රත්නයේ ගුණ මහත් මහත්වය නිසාද සාංගික දාණය බොහෝ අනුහස් ඇතියක් වන්නේය. පොහසතුන්ගේ හා දුප්පතුන්ගේ දාන අපස් මේකේ පවෙච්ඡanti බහුනේකේන දිච්චරේ අප සම්මා දක්ඛිනා දින්නා සහස්සේන සමන්විතා ඇතමෙක් තමාට ස්වල්ප දෙයක් ඇතුව සිට එයින් දන් දෙති ඇතමෙක් බොහෝ වස්තුව ඇතුවද එයින් දන් නොදෙති යමෙක් තමාට ඇත්තා වූ ස්වල්ප වස්තුවෙන් දන් දේ නම් දුප්පතාගේ ඒ මද දීමනාව පොහසතෙකුගේ දහසක් දීමහා සමය යනු මෙහි අදහසයි. මේන් දුප්පතෙකු විසින් දෙන රුපියලක් වටිනා දාණය පොහොසතෙකුගේ දහසක් වටිනා දාණයට සමවන බවත් දුප්පතා එක් භික්ෂුවකට දෙන දාණය පොහොසතෙකු විසින් භික්ෂූන් දහසකට දෙන දාණය හා සමාන වන බවද ප්‍රකාශිතය. ඇතැම්හු දුප්පත් නිසා අපට නොදිය හැකියයි දීමට පසුබට වෙති. එය අනුවණකමකි. තමාට ඇති හැටියට බත් හැන්දක් වදිය යුතුය. දුප්පතාට එය මහා දානයකි. අසයිහ සිතානන් දන් දෙන තැනට යන දුගී මගී යාචකයාදීන්ට දකුණු අත දිගු කොට මග පෙන් වූ දුප්පත් මිනිසෙක් ඒ පිනෙන් දකුණතින් සියල්ල වෑස්සෙන ආනුභාවයක් ඇති දෙවියෙක් විය. මග පෙන් වූ පිනෙන්ම එපමණ ඵලයක් වූ කලෙහි ස්වල්පයක් මුත් දෙන තැනැත්තෙකුට කොපමණ මහත් ඵලයක් ලැබිය යුතුද? දුප්පත්යයි සිතා පසුබට නොවි ස්වල්පයක් වුවත් දීමට පින් කැමැතියන් පුරුදු කරගත යුතුය. කාල දානයෝ පංචමානි භික්ඛවේ කාල දානානි කතමානි පංච ආගන්තුකස්ස දානං දේති ගමිකස්ස දානං දේති ගිලානස්ස දානං දේති දුබ්බික්ඛේ දානං දේති යානිතානි නව සහස්සානි නව ඵලානි පඨමං සීලවත්තේසු පතිට්ඨාපේති ඉමානිකෝ භික්ඛවේ පංච කාල දානානි යනුවෙන් කාල දාන පහක් වදාරා තිබේ. ඔව්හු නම් ආගන්තුකයන්ට දන් දීමය, ගමිකයන්ට දන් දීමය, රෝගීන්ට දන් දීමය, දුර්භීක්ෂයෙහි දන් දීමය, ගොවිකම් කොට පළමු ලැබූ දෙය දන් දීමය යන මෝහුය. ආගන්තුකයෝ නම් යම්කිසි තැනකට අලුත පැමිණ සිටින්නෝය. ගමිකයෝ නම් යම් කිසි තැනකට යමින් සිටින්නෝය. ආගන්තුක වූද ගමික වූද ගිලන් වූද ගිහි පැවිදි කවුරුත් ආහාර පාන සපයා ගැනීමට අපහසු අවස්ථාවකට එළඹෙන්නේ එළඹ සිටින්නෝය. එය ඔවුනට අනුන්ගේ උපකාර විශේෂයෙන්ම වොමනා අවස්ථාවකි. එය ඔවුනට අනුන්ගේ උපකාර විශේෂයෙන්ම උවමනා අවස්ථාවකි. එබැවින් ඔවුනට දීම කාල දානයකි. නොහොත් සුදුසු අවස්ථාවන්ට දෙන දානයක් යයි තථාගතයන් වහන්සේ වදාළසේක. දුර්භීක්ෂය සැමටම ආහාර පාන දුර්ලභ අවස්ථාවකි. එබැවින් ඒ අවස්ථාවේදීමද කාල දානයකි. ගොවිකමින් පළමු ලැබුණු දෙය උතුම් වස්තුවකි. එය උත්තමයන්ට දීමද කාල දානයකි. කාලේ දදන්ති සප්පඤ්ඤා වදඤ්ඤු වීත මච්චරා කාලේන දින්නම් අරියේසු උජුබූතේසු තාදිසු විප්පසන්න මනා තස්ස විපුලා හෝති දක්ඛිනා මසුරු මල දුරු කළා වූ දෙන ස්වභාවය ඇත්තා වූ නුවණැත්තේ දීමට සුදුසු කල්හි දන් දෙති කාය වාචා චිත්ත වංකයන් ප්‍රහීන බැවින් අවංක වූ ඉෂ්ට අනිෂ්ටයන්හි ඇල්ම හා කෝපය නැත්තා වූ ආර්යයන් කෙරෙහි ප්‍රසන්න සිත් ඇත්තා වූ යමක් දන් දෙද ඔහුගේ දානය මහත්ඵල වන්නේය යනු ගාථාවේ අදහසයි. අසත්පුරුෂ දාන පහ පංචමානි භික්ඛවේ අසප්පුරිස දානානි කතමානි පංච අසක්කච්ඡං දානං දේති අචීති කତ୍වා දානං දේති අසහත්තා දානං දේති අපවිදං දානං දේති අනාගමන දිඨකෝ දානං දේති හිමානිකෝ භික්ඛවේ පංච අසප්පුරිස දානානි යනුවෙන් අංගුත්තර නිකාය පංචක නිපාතේහි අසත්පුරුෂ දාන පහක් දක්වා තිබේ. ඒ මෙසේය. 1. ප්‍රතිග්‍රාහකයන්ට සුවසේ වැළඳිය හැකිවන පරිද්දෙන් සකස් නොකොට නොමනා කොට දෙන දාණය එක් අසත්පුරුෂ දානයකි. දාන වස්තුව කෙරෙහි හා ප්‍රතිග්‍රාහකයන් කෙරෙහි ආදර ගෞරවයක් නැතුව දෙන දාණය එක් අසත්පුරුෂ දානයකි. 3 සියතින් නොදී වැඩකාරාදී අනුන් ලවා දෙවන දාණය එක් අසත්පුරුෂ දානයකි. 4 නිතර නොදී නරක් වූ දෙයක් අහක දමන්නාක් මෙන් කලාතුරකින් දෙන දාණය එක් අසත්පුරුෂ දානයකි. 5 මතු පුඤ්ඤඵලය ලැබීමේ බලාපොරොත්තු ඇතිව දෙන දාණය එක් අසත්පුරුෂ දානයකි. දීමට පිළියෙල කරන ආහාරය මනා වර්ණයෙන් හා ගන්ධයෙන්ද රසයෙන් හා ඕජාවෙන්ද යුක්ත කොට පිළියෙල කිරීම දාන වස්තුවට ගෞරව ආදර කිරීමය. එසේ නොකොට වැලි කැට ගල් කැට සහිතව ලුණු ඇඹුල් නැතිව දානය පිළියෙල කිරීම දාන වස්තුවට අනාදර අගෞරව කිරීමය. දෙන කල්හි දීමට සුදුසු උත්තම ප්‍රතිග්‍රාහකයන් සොයා ඔවුන්ට දීම ප්‍රතිග්‍රාහකයන්ට ගෞරව ආදර කිරීමය දෙන දෙය කාහටත් ගියත් කම් නැතයි ප්‍රතිග්‍රාහකයන් නොසොත් නොසොයා දුටු කෙනෙකුට දීම ප්‍රතිග්‍රාහකයන්ට අනාදර අගෞරව කිරීමය ප්‍රතිග්‍රාහකයන්ගේ වැඩ පාළුවන හැටියට බොහෝ දුර සිට ගෙන්වා දෙන දානද ප්‍රතිග්‍රාහකයන් බොහෝ ගණනක් ගෙන්වා සුළු දෙයක් දීමද තම තමන්ගේ තන්වල සිසිල් සෙවනේ කරදරයක් නැතිව ආහාරයක් ගන්නා වූ භික්ෂූන්ට එයට ඉඩ නොදී බොහෝ දුර තද අවුවේ ගෙන්වා වෙහෙසවා දෙන දානද අසත්පුරුෂ දාන සංඛ්‍යාවට ඇතුළත් වන බව කිය යුතුය. දන් දෙන කලෙහි ඒ දෙන දාණය අසත්පුරුෂ දානයක් නොවි සත්පුරුෂ දානයක් වන හැටියටම දන් දීම කල යුතුය. දානය යහපත් වනුයේ ප්‍රතිග්‍රාහකයන්ට එයින් යහපතක් වන හැටියට දුන්නොත්ය. ප්‍රතිග්‍රාහකයන්ට අලාභ හානි කරදර වන හැටියට දෙන දානයක් නොදීමද යහපති. භික්ෂූන්ට දන් දෙන ඇතැම්හු තමන්ගේ දානය භික්ෂූන් බොහෝ ගණනක් ගෙන්වාගෙන දෙන්නට කල්පනා කරනවා මිස ඒවා පිළිගන්නට වඩින භික්ෂූන්ට වන කරදර අලාභහානි ගැන කල්පනා නොකරති. දෙන දාණයෙන් ප්‍රතිග්‍රාහකයාට ලැබෙන ලාභයට වඩා මහත් කරදරයක් අලාභයක් වේ නම් ඒ දීමෙහි කිසි තේරුමක් නැත. දෙන අය විසින් බැලිය යුත්තේ බොහෝ දෙනෙකුට දීම ගැන නොව ප්‍රතිග්‍රාහකයන්ට පහසුවක්, ලාභයක්, සුවයක් වන හැටියට ටික දෙනෙකුට වුවත් දීම ගැනය. දන් දීමේ පරමාර්ථය අනුන්ට පහසුවක් ඇති කිරීමය. අසත්පුරුෂ දානයේ විපාක අසත්පුරුෂ දානය දුන්නවුන්ට එහි විපාක වශයෙන් ඔවුන්ගේ දානය සේම අයහපත් වූ භවභෝග සම්පත් ලැබෙන්නේය. ඔවුනට සංසාරයේදී ලැබෙන්නේ මීයන්ගෙන්, වේයන්ගෙන්, මැස්සන්ගෙන්, මදුරුවන්ගෙන්, මකුණන්ගෙන් හා තවත් නොඑක් සතුන්ගෙන් කරදර ඇත්තා වූ හෝ සතුරන්ගෙන් නිතර කරදර ඇත්තා වූ හෝ තනක් සංස්කරණය කරන කල්හි තනක් කැඩෙන්නා වූ හෝ තනක් සෙවෙනි කරන කල්හි තනකින් තෙමෙන්නා වූ හෝ ගෙවල්ය. ගව ආදී සතුන්ගෙන් හෝ සතුරන්ගෙන් හෝ ජලය අඩුවැඩි කමින් හෝ කරදර බහුල වූ වතු කුඹුරුය. අකීකරු වූ අමුදරුවෝය. කරදරයක් නැති හැටියට වස්තුව ලදහොත් ඒවා භුක්ති විඳීමට ඔවුන්ගේ සිත් නොනැමෙයි. ඔව්හු මට සිලුට සිවුම් වස්ත්‍ර ලදත් ඒවා නොහැඳ දල රෙදි හඳිති. හොඳ ආහාර ඇතත් ඒවා අගුණ වෙත යැයි සිතා නීරස නොමනා ආහාර අනුභව කරති. හොඳ යාන වාහන ඇතත් ඒවායි න්යාම අන්තරා සහිතයයි සිතා කබල් රියවලින් යති. මේ අසත්පුරුෂ දානයෙන් විපාක ලැබෙන හැටිය. වෘත්ත නිශ්‍රිතාදී දානත්‍රය දානය වෘත්ත නිශ්රිත දානයය විවෘත නිශ්රිත දානයය උභය නිශ්රිත දානයයි තුන් ආකාර වෙයි. මනුෂ්‍ය දිව්‍ය සම්පත් ලැබනු සඳහා දෙන දාණය වෘත නික්ෂිත දාණයයි. සතර මාර්ග සතර ඵල නිර්වාණ සංඛ්‍යාත ලෝකෝත්තර සම්පත් ලැබනු පිණිස දෙන දාණය විවෘත නික්ෂිත දාණයයි. ලෞකික ලෝකෝත්තර සම්පත් ලබනු පිණිස දෙන දාණය විවෘත නික්ෂිත දාණයයි. ලෞකික ලෝකෝත්තර සම්පත් දෙවර්ගයේම පතා දෙන දාණය උභය නික්ෂිත දාණයයි. කොපමණ මහත් දානයක් වුවද ලෞකික සම්පත් පතා දුනහොත් ඒ හේතුවෙන් ලෞකික සම්පත්ම මිස ලෝකෝත්තර සම්පත් නොලැබෙන්නේය. සචේ වට්ඨ සම්පත්තින් පත්ථෙත්වා වට්ඨ නිස්සත වසේන මිච්ඡා ඨපතං හෝති වට්ඨමේව ආහාරිතුං සක්කෝති නොවිවට්ටං යන අටුවා පාඨේ මේ බව දැක්වින ඉදං මේ දානං ආසවක්ඛය වහං හෝතුති එවං විවට්ටං පත්තේතේන විවට්ට වශයෙන් සම්මා තපිතං අරහතම්පි පච්චේක බෝධි ඥානම්පි සබ්බං යුත ඥානම්පි ධාතුං සක්කෝති ඒව යන අටුවා පාඨයෙන් දැක්වෙන පරිදි මාගේ මේ දාණය ආශ්‍රවක්ෂය සංඛ්‍යාත අරහත්වයේ ගෙන දෙන්නක් වේවායයි විවෘතය පතන්නා වූ පතන්නහු විසින් විවෘත නික්ෂිත කොට මනා කොට තබන ලද්දේ එයින් අරහත්වයේද ප්‍රත්‍යේක බෝධි ඥානයේද සර්වඥතා ඥානයේද යන සියල්ලම ලබා දෙන බව දත යුතුය. අරහත්වය හෝ නිවන පතා දෙන්න උන්ට නොපැතුයේද ඒ කුසලයෙන් නිවනට පැමිණෙන තුරු දිව්‍ය මනුෂ්‍ය සම්පත්ත ලබා දෙන්නේය. දාන පාරමිතාව වනුයේද විවෘත නික්ෂිත දානයයි. වෘත්ත නික්ෂිත දාණය දාන පාරමිතාවට ඇතුළත් නොවේ. මෙකල දන් දෙන බොහෝ දෙනා දන් දී දිව්‍ය මනුෂ්‍ය සම්පත් ලබා අන්තිමේදී නිර්වාණ සම්පත්තිය ලැබේවා යයි පතති. එසේ පතන්නවුන්ට නිවන් ලැබීමට බොහෝ කල් ගත වෙයි. එබැවින් දන් දී අනෙකක් නොපතා අරහත්වය හෝ නිවන ලැබේවා යයි පැතීමම යහපතී. පෙර පසේ බුදුවරයෙකුට එකදා උප්පැණි දන් දුන් සහෝදරයන් දෙදෙනාගෙන් නිවන් පමණක් පැතූ තැනැත්තා විපස්සී බුදුන් වහන්සේගේ සස්නෙහිදී නිවනට පැමිණියේය. භවභෝග සම්පද්ද සමග නිවන් සම්පත් පැතූ සහෝදරයාට නිවනට පැමිණිය හැකි වූයේ ඊට කල්ප 91කට පසු අප බුදුන්ගේ සස්නෙහිදීය. විස්තර දම්පිය අටුවාවේ ජෝතිය සිටානන්ගේ කතාව බලා දත යුතුය. කටින චීවර දාණය කටින චීවර දාණය යනු විශේෂ චීවර දාණයකි. එය පෙරවස් වසා පවාරණය කළ භික්ෂූන්ට වර්ෂයකට එක්වරක් පමණක් දිය හැකි දානයකි. වක්මස අව පැලවිය දිනයේ පටන් ඉල් මස පුර පසළොස්වක දිනය දක්වා ඇති මසක් වූ කාලය කටිනය දිය හැකි කාලයයි. ඒ කාලය චීවර මාසයයිද කියනු ලැබේ. කටින චීවරය ලැබීම නිසා පස් මගක් ගතවන තුරු භික්ෂූන් වහන්සේලාට විනය ප්‍රතිපත්ති පහක් පිළිබඳව විශේෂ පහසුකම් ඇතිවන බැවින් ඒ චීවරය භික්ෂූන්ට විශේෂයෙන් ප්‍රයෝජනවත් චීවරයකි. අන්සිවුරු දහසක් ලැබීමෙනුදු භික්ෂූන් වහන්සේට ඒ පහසුකම් වලින් එකකදු නොලැබේ. එබැවින් කටිනය දෙන දායකයන්ටද අන්සිවුරු පිදීමෙන් ලැබෙන කුසලයට වඩා අනුහස් ඇති කුසලයක් ලැබෙයි. එය එක්තරා ගරු පුණ්‍ය කර්මයකි. කටින දිය යුත්තේ මෙසේය. ඇසල මස අව පැලෑවිය දිනෙහි පෙරවස් එළඹ වප් මස පුර පසළොස්වක පොහෝ දිනෙහි පවාරණය කළා වූ භික්ෂුන් වහන්සේලා ඇති ස්ථානයකට චීවර මාසය තුලදී තුන් සිවුරෙන් එක් සිවුරකට ප්‍රමාණය වන අලුත් වස්ත්‍රයක් සිවුරු කිරීමට වොවනා ඉදිකටු නූල් පඬු ආදී උපකරණත් සමග සිවුරු කරන භික්ෂූන්ට ආහාර පාන ආදියත් ගෙන ගොස් ඊතා උදෑසන එය සංඝයාට පූජා කළ යුතුය. උදෑසනම පූජා කළ යුත්තේ ඒ වස්ත්‍රයෙන් එදිනම සිවුරක් කරගත යුතු බැවිනි. කපා මසා පඬුපවා අවසන් කළ සිවුරක්ද කටින චීවරය වශයෙන් පිදිය හැකිය. වැඩ නිම වූ සිවුරකින් කටිනය පුද කරතොත් කවර වේලාවක වුවද පූජා කළාට වරදක් නැත. පරිවාර පරිස්කාරයන්ගෙන් යුක්ත කිරීමෙන් කටින දාණය කැමැති පමණට මහා දානයක් කරගත හැකිය. කලාතුරකින් කරන්නට ලැබෙන මේ පින්කම හැකිතාක් මහත් කොට කිරීම බෞද්ධයන්ගේ සිරිතය. කටින චීවරයට පරිවාර පරිස්කාර වශයෙන් තවත් සිවුරුද ආහාර පාන හා බෙහෙත් වර්ගද ඇඳ පුටු මේස ආදී දව භාණ්ඩද ඇඳ ඇතිරිලි කොට්ට මෙට්ටද පිඟන් කෝප්ප හැලි ආදී මැටි බඳුන්ද කුඩා හැලි කල කල් දේරම් ආදී තඹ පිත්තල බඩුද කැටි පොරෝ මන්නා පිහියා උදළු ආදී යකඩ බඩුද ඉදල් මසුන් වට්ටි පෙට්ටි පෙරහන් කඩ ආදියද විහාරස්ථානවලට හා භික්ෂූන් වහන්සේලාට ප්‍රයෝජනවත් තවත් නොඑක් දේද එක්කොට පිදිය හැකිය. එක් අයෙකු පිදු කටින වස්ත්‍රය කපා මසා පඩුපවා කටිනස්ථාර විනය කර්මය කරන්නට මත්තෙන් අනෙකක් තවත් බොහෝ පරිවාර වස්ත්‍රාදිය සමග කටින වස්ත්‍රයක්ගෙන ආවහොත් සංඝයා විසින් එයද පිළිගත යුතු බව සචේ තස්මින් අනත්තේ අනත්තත්තේ එවං අඤ්ඤේ කටින සාඨකං ආරහති අඥානීච බහූනි කටිනානි සංසං වත්තානි දේති යෝ ආනි සංසං බහූ දේති තස්ස සන්තකේන අත්තරි තබ්බං ඊතරෝ තථා තථා ඕවදිත්වා සංඥාපේ තබ්බෝ යනුවෙන් විනේහි දක්වා තිබේ. පින් නොවන පව් සිදුවන දාන පංච දානානි අපුඤ්ඤානි පුඤ්ඤ සම්මතානි ලෝකස්මින් කතමානි පංච මජ්ජ දානං සමජ්ජ දානං ඉත්ති දානං උසබ දානං විත්ත කම්ම දානಂತಿ යනුවෙන් විනය පරිවාර පාළියේහි අපුඤ්‍ය දාන පහක් ඇති බව දක්වා තිබේ. මත්පැන් දීමය, අනුන්ට බැලීමට නැටුම් පැවැත්වීමය, පුරුෂයන්ට නොමනා ක්‍රියාවලට ස්ත්‍රීන් දීමය, දෙනුන්ට ගැබ් ගැන්වීමට ගොනුන් දීමය, රාග නිශ්රිත චිත්‍ර රූප වීමය යන මේ පහ අපුඤ්‍ය දානයෝය දුන් ආත්ම බැවෙහිම විපාක ලැබෙන දානය වස්තු සම්පත්තිය ප්‍රත්‍ය සම්පත්තිය චේතනා සම්පත්තිය ගුණාතිරේක සම්පත්තිය යන චතු සම්පත්තියෙන් යුක්ත දානය දුන් ආත්ම භවෙහිදීම විපාක දෙන්නේය වස්තු සම්පත්තිය යනු ප්‍රතිග්‍රාහකයා අනාගාමී වූ හෝ රහත් වූ හෝ කෙනෙකු වීමය. ප්‍රත්‍ය සම්පත්තිය යනු දාන වස්තුව ධර්මයෙන් ලද දෙයක් වීමය. චේතනා සම්පත්තිය යනු දීමට పూర్වෙහි හා දෙන කල්හිද ඉන් පසුවද සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත කුසල චේතනා ඇති බවය. ಗುಣ අතිරේක සම්පatti යනු ප්‍රතිග්‍රාහකයා එදින නිරෝධ සමාපත්තියෙන් නැගී සිටියෙක් වීමය මෙසේ චතුස් සම්පත්තිය ලැබිය හැක්කේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා හා ධානලාභී අනාගාමීන් ඇති කාලවලදීය චතුස් සම්පත්තියෙන් යුක්ත කොට දන් දුන් කලෙහි ඇතෙමෙකුට එදිනම විපාක ලැබේ ඇතැමෙකුට 7 දිනක් ඇතුළත ලැබේ. ඇතැමෙකුට ඒ જાතියේදී යම්කිසි අවස්ථාවක ලැබේ. චතු සම්පත් චතු සම්පත්තියෙන් යුක්ත කොට මෙලවම විපාක ලැබෙන හැටියට දන් දීම පහසු කාර්යයක් නොවේ. අනාගාමීන් හා රහතුන් නොලැබිය හැකි බැවින් මෙකල එය නොකල හැකිය. දහස් ගණන් රහතන් වහන්සේ වැඩ විසූ අතීතයේද මෙලොව විපාක ලැබෙනසේ දන් දී හැකි වූයේ ඊටාම ටික දෙනෙකුට පමණි. මෙකල දන් දෙන්න වුන්ටද ইহතාත්ම භාවයේ ලැබෙන ආනිසංස ਸਰවාකාරයෙන් නැත්තේම නොවේ. දන් දීමෙන් මෙලොවදී ලැබෙන අනුහස් විචාලා වූ සීහ සේනාධිපතියාට බොහෝ දෙනාට ප්‍රිය වීමය සත්පුරුෂයන් විසින් භජනය කරනු ලැබීමය කීර්තිය පැතිර යාමය නිර්භීතව පිරිස් මැදට යා හැකි බවේ යන ආනිසංස හතරක් මෙලොව ලැබෙන බව බුදුන් වහන්සේ වදාළසේක නිතර සදහයින් දන් දෙන පින්වතුන්ට නිරෝගී බව දීර්ඝායුෂ්ක බව හදිසියෙන් ධනෙන් නොපිරිහෙන බව සතුරු වදුරු මද බව යනාදී තවත් අනුහස් ලැබෙන්නේය. එය ග්‍රහයන්ගෙන් වන පලාපලයන්සේ අප්‍රකටය. දායකයෝ දානදාස දාන සහාය දානපතියයි දායකයෝ තිදෙනෙක් වෙති. තමා රසවත් ඕජාවත් ආහාරයෙන් වළඳමින් දන් දෙන කල්හි නොමනා නොවටිනා ආහාරයන් දෙන්නේ දානදාස නමි. තමා වළඳන හැටියට දන් දෙන්නේ දාන සහාය නමි. තමා වළඳන ආහාරයට වඩා යහපත් ආහාර දන් දෙන්නේ දානපති නමි. තමා වටනා වස්ත්‍ර හඳිමින් නොමනා වටනා වස්ත්‍ර දෙන්නේ දාන දාසය. තමා හඳන වස්ත්‍ර වෙන්නේ ඒවා දෙන්නේ දාන සහායය. තමා හඳින වස්ත්‍රයන්ට වඩා සුන්දර වස්ත්‍ර දෙන්නේ දානපතිය. මේ න්‍යායෙන් අඤ්‍ය දාන වස්තු සම්බන්ධයෙන්ද දායක ભેදය කිය යුතුය. විපාක ලැබෙන කලෙහි දාන දාසයාට හීන විපාකද දාන සහායාට මධ්‍යම විපාකද දානපතිට ශ්‍රේෂ්ඨ විපාකද ලැබෙන්නේය. තවද අවර්ෂීය ප්‍රදේශ වර්ෂීය ਸਰවත්‍ර වර්ෂීයයි දායකයෝ තිදෙනකි. වස්නට මෙන් ගර්ජනා කර නොවස්නා වලාවක්සේ දෙන්නට කතා කිරීමෙන්ම නවත්තා නැත්තේ අවර්ෂී නමි. සමහර තැනකට පමණක් වස්නා වලාවක් මෙන් එක් තැනකට දෙතැනකට පමණක් දෙන තැනැත්තේ ප්‍රදේශ වර්ෂී නමි. මුළු රටටම වස්නා මහ වලාවක් මෙන් නිකාය ભેද කුල ભેද රට ભેද නෑකම් මිතුරුකම් නොසලකා සැමටම දෙන තැනැත්තේ ਸਰවත්‍ර වර්ෂී නමි. නොදීමේ වරදහා දීමේ අනුහස්. යස්සේව බීතෝ න දද්දාති මච්චරී තදේව දතතෝ බයං jigacchāc pipāsāc යස්ස බායති මච්චරී තමේව බාලං පුසති අස්මින් ලෝකේ පරම්බිච තේරුම මසුරා යමකට බියෙන් නොදේද නොදීමෙන් ඔහුට වන බියද එයමය සාගින්නය පිපාසාව යන යමකට මසුරා බිය වේද එයම ඒ බාලයාට මෙලවදීද පරලොවදීද දන් නොදීම නිසා පැමිණේ ආදිත් තස්මින් අගා රස්මින් යං නීහරති වාජනං තං තස්ස හෝති අත්තාය නෝචයන් තත්ත ඩයිහති ගයක් ගිනිගත් කලෙහි යම් වාජනාදියක් ඉන් බැහැර කලේ නම් එය ඔහුගේ ප්‍රයෝජනීය පිණිස වෙයි යමක් බැහැර නොකරන ලදද එය එහි දැවෙන්නේය ඒව මාදා පිතෝ ලෝකෝ ජරාය මරණේනච නිහරේ තේව දානේන දින්නම් හෝති සුනීහතං එමෙන් ලෝකය ජරාවෙන් හා මරණයෙන් ඇවිලගත්තේ වෙයි. එබැවින් දන් දීම වශයෙන් Taman සතු වස්තුව දැවෙන ලෝකයෙන් බැහැර කර ගනිව්. දෙන ලද දෙය බැහැර කර ගන්නා ලද්ද වන්නේය. දින්නම් සුඛං පලං හෝති නාදීනං හෝති තං තතා චෝරා හරಂತಿ රාජානෝ අග්ගිඩයි දහති නස්සති දුන්දය සැප විපාක ඇති කරන්නේ වෙයි නොදෙන ලද්ද වැඩිමක් නොවි එහිම නැසෙන්නේය. එය සොරුද ගනිති, රජහුද ගනිති, ගින්නද දවයි, විනාශද වෙයි. අත අන්තේන ජහති ශරීරං සපරිග්ගහං ඒත දඤ්ඤා මේදාවි පුඤ්ජේත ච තදේත ච ඉක්බිති ඉතිරි වස්තුව සහිත වූ ශරීරයද මරණයෙන් හැර දමන්නට සිදුවන්නේය එය දන නුවණැත්තේ වස්තුව අනුභවද කරන්නේය. දීමද කරන්නේය. දදං පියෝ හෝති බජಂತಿ නං බහුම් කිත්තිංච පප්පෝති යසෝබි වඩ්ඩති අමං කුබූතෝ පරිසං විහා විගාහති විසරදෝ හෝති නරෝ අමච්චරි දෙන තැනැත්තේ ලෝකයාට ප්‍රිය වෙයි බොහෝ දෙනා ඔහු භජනය කරති. හේ කීර්තියට පැමිණෙයි. ඔහුට පිරිවර වැඩෙයි. හේ නිර්භීත වූයේ පිරිස් මැදට යයි. නොමසුරු මිනිස් තෙමේ සතුටින් වෙසෙයි. තස්මාහි දානානි දදන්ති පණ්ඩිතා විනෙය්‍ය මච්චරේ මං සුකසනෝ තේ දීගරත්තං තිදේව පතිට්ඨතා තිදීවානං සබාවියතං ගතා රමන්ති එබැවින් සැප සොයන්නා වූ නුවණැත්තෝ මසුරු මලය දුරුකොට දන් දෙති ඔව්හු බොහෝ කල දෙව්ලොව සිටියාහු දෙවියන් හා එක්වීමට ගියාහු සතුටු වෙති ඒ වංචේ භික්ඛවේ සත්තා ජානෙය්‍යුම් දානං සංවිභාගස්ස විපාකං යතා අහං ජානාමි න අදත්වා බුංජෙය්‍යුං නච නේසං මච්චරේ මලං චිත්තං පරිදාය තිට්ඨේය යෝපි නේසං අස්ස චරිමෝ අලෝපෝ චරිමං කබලං තතෝ පී න අසංවිභජිත්වා බුංජෙය්‍යුං මහණෙනි මම යම්සේ දානයාගේ විපාක දනිමිද මේ සත්වයෝ එසේ දනිත්නම් දන් නොදී තුමු නොවල දන්නාහ මසුරු මලය ඔවුන්ගේ සිත යට කරගෙන නොසිටින්නේය ඔවුන්ට යම් අන්තිම බත් පිටක් වේ නම් එයින්ද දන් දී වළඳන්නාහුය මෙතෙකින් දාන කතාව නිමිය